චාරිත්‍රාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර එක්දස් නවසය දහතුන්නයේ අවුරුද්දේ ආසියාවේ සාහිත්‍ය කෙරෙහි ලෝකයේම ඇස යොමු වෙනවා. ඒ තමයි රවීන්ද්‍රනාත් tagore තුමාගේ ගීතාංජලියට නොබෙල් සම්මානය හිමි වෙන්නේ 1913 අවුරුද්දේ. ඒ අවුරුද්දේම අපටත් වාසනාවන්ත දිනයක් බවට පත් වෙන ජූනි මාසේ 19 වෙනිදා. ඒ තමයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ අපේ රටේ දකුණු ලක පුවක් දණ්ඩාවේ ජන්මලාභය ලැබීම. මානවසිංහ කියන්නේ ඊටාම ප්‍රතිභාන්විත සාහිත්‍යකරුවෙක්, කලාකරුවෙක්. ඔහු අතට මැටිපිඩක් ගත්තොත් එය මූර්තියක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් කැටයමක් බවට පත් වෙනවා. ඔහු වචනයක් ලිව්වොත් එය කවියක් බවට පත් වෙනවා. ඔහු පුවත්පතට තීරු ලිපියක් ලිව්වොත් එය අසිපතක් මෙන් පන්නරයේ තියෙන තීරු ලිපියක් බවට පත් වෙනවා. මේ විදිහට බැලුවාම ආසියාවට නොබෙල් සම්මානය ලැබෙනා වගේම ගෞරවයක් හා වාසනාවක් තමයි අපට 1913 ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලැබීම. ජනප්‍රවාදගත කතාවක් තියෙනවා. එක්තරා රජ කෙනෙක් හිටියලු ඔහු අත තියෙන ඕනෑම දෙයක් රත්තරන් බවට පත් වෙනවා. මානව සිංහයන් අත තැබූ හැම විෂයකින්ම ඔහු රත්තරන් මෙන් වටිනා කලාකෘති නිර්මාණය කළා. අද ජනරන්ජන ගී තුලින් අපි මානවසිංහ ගැන කතා කරන්න කල්පනා කරේ ඔහුගේ හැකියාවන් පෙන්눔 කරන්න ඔහුගේ කුසලතා දක්ෂතා පෙන්눔 කරන්න කරලියක් හදා දුන්නේ ලංකා ගුවන්විදුලිය නිසා 1955 දී ඔහුට ඩේවිස් ගුරුගේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ආරාධනයක් ලැබෙනවා බටහිර ඔපෙරාවට සමාන ගීත නාටකයක් ලියන්න. ගීත වලින් කතන්දරයක් කියන සංගීතය මුසු කරපු වැඩසටහනක් ලියන්න ආරාධනාවක් ලැබෙනවා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහට. ඔහු ගීත නාටක කියලා කලාංගයක් හඳුන්වා දෙනවා ගුවන් විදුලිය ඔස්සේ අපේ රටේ රසිකයින්ට. අද අපි හිතුවා ඔහුගේ ගීත නාටකවල එන ගීත කිහිපයක් නැවත ඔබේ මතකයට නංවලා මානව සිංහයන්ගේ හැකියාවන් සිහිපත් කරලා ඔහුට බුහුමන් දක්වන්න. මේ අපි අද තෝරගත්ත පළවෙනි ගීතය. ප්‍රචාරය වන්නේ 1955 නොවැම්බර් මාසේ 19 වෙනිදා. මේ ගීතය ඇතුළත් වුණේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ රචනා කළ සෝනගම් තීරය යනුවෙන් හඳුන්වපු ගීත නාටකයට. මේ ගීත නාටකයට පදනම් වෙන්නේ මහා කවි වානබට්ටගේ හර්ෂ චරිත මහා කාව්‍යයේ එන එක ජවනිකාවක්. හැබැයි මේ ගීතය අහනකොට අපිට හිතෙනවද මෙය සංස්කෘත මහා කාව්‍යයකින් ගත්ත එවැනි කතන්දරයකට අයිති ගීතයක් කියලා හිතන්න පුළුවන්. කොච්චර සරල විදිහකට මානවසිංහයන් මෙය සිංහලට නගනවද? සුලග හමා ලපලු නටයි රහස් කියා ආදරේ බමර වැලේ ගුමු ගුමුවේ රැව් පැතිරෙයි දස අතේ. ඊටාම සරල අපේ අසන්නෙකුට ඇසූ සැනින් වැටහෙන විදියේ ඊටාම සරල පදමාලාවකට මේ සංස්කෘත මහා කාව්‍යයේ කතන්දරේ මානුසිංහයන් නගනවා. මානුසිංහයන්ගේ භාෂා කුසලතාවය සිංහල, පාලි, සංස්කෘත ආදී ප්‍රාචීන භාෂාවල පරතරයට ගිය පඬිවරයෙක් ලිව්ව ගීතයක් හැටියට අපිට මේක කියන්න අමාරුයි. ඒ තරම්ම සරල සිංහලෙන් මේ ගීතය රචනා කරන්න. මේක තමයි ඔහුගේ හපංකම. මේ ගීතයට සංගීතය සම්පාදනය කරන්නේ අපේ රටේ පහළ වූ ඉතාම විශිෂ්ට සංගීතවේදියෙකු වන එඩ්වින් සමර දිවාකර. දැන් මේවායේ තනු සංගීතය වගේම මීට දශක ගන්නකට ඉස්සෙල්ලා ගුවන්විදුලියේ තීච්ච තාක්ෂණික මෙවලම් පදනම් කරගෙන තමයි මේ ගීත පටිගත කරලා තියෙන්නේ. මේ නිසා මේවායේ තාක්ෂණික වශයෙන් අද තියෙන අද පටිගත වෙන ගීත වගේ ඉහළ තාක්ෂණයකින් මේ ගීතය ඇහෙන්නේ නැහැ. නමුත් මේ ගීතයේ පදමාලාව සංගීතය සහ ගායනය පිළිබඳ තමයි ඔබේ අවධානය මා යොමු කරන්නට වෑයම් කරන්නේ. මානව සිංහයන් අපේ රටට ඊටාම විශිෂ්ට ගීත රචනා රාශියක් නිර්මාණය කරපු දොරටුව තමයි ඒවා එලි දක්වපු දොරටුව තමයි ගීත නාටක. අපි තවත් මානව සිංහයන්ගේ ගීත නාටකයකින් ඔබට ආගත් ගීතයකට සවන් දෙමු ganen ගීතය අපි උපුටා ගත්තේ උල්පත ගීත නාටකයේ. මේ ගීත නාටක වලට මානව සිංහයන් ලියු ගීත රචනාවල තිබුණු නව ගීත ආකෘති නිසා ඒවා සංගීතවත් කළ සංගීතඥයන්ට අපූරු තනු නිර්මාණය කිරීමේ අවස්ථාවක් උදා වුණා. පණ්ඩිත අමරදේවයන් මේ උල්පත ගීත නාටකයේ සංගීතය නිර්මාණය කළේ අමරදේවයන් ප්‍රමුඛ ගායන වෘන්දයක් තමයි මේ ගීතය ගායනා කළේ. මේ අපේ ගීත ගීතාවලියට එකතු වුණු අපූරු ගීත මේ ප්‍රබන්ධවල තියෙනවා ගීත රචකයින්ට ගීතයක් රචනා කිරීමේදී මොනතරම් අපූරු කාව්‍යෝක්තීන් භාවිත කරන්න පුළුවන්ද කියන එකට හොඳම නිදර්ශන මානවසිංහයන්ගේ මේ ගීතවල අඩංගු වෙලා තියෙනවා. අපි තවත් ගීතයක් තෝරා ගනිමු. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ අපූරු පදමාලාවක් සහිතව Wow. නැහෙනවා ඉදුලියේ එළිය විහිදෙනවා වැහි කුමරිය නැහෙනවා ඉදුලියේ එළිය විහිදෙනවා බැඳලා පිනුම් ගසති උඩ පැනලා වැහි දිනියෝ රැල් පැනලා පිනුම් ගසති උඩ පැනලා වැහි කුමරිගේ හිනා කටයි වැහි කුමරිගේ හිනා කටයි වැහි පිනුම් ගසති උඩ පැනලා වැහිලිහිලියෝ රැල් බැඳලා පිනුම් ගසති උඩ පැනලා වැහි කුමරිගේ hina කටයි වැහි බිඳු වතුරේ පිළිදතයි වැහි කුමරිගේ hina කටයි වැහි බිඳු වතුරේ මීට අවුරුදු 110කට කලින් ජන්මලාභය ලැබූ ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහ ගුවන්විදුලි ගීත කලාවට කරපු මහා මෙහෙවර සිහිපත් කරමින් අද අපි ජනරන්ජන ගී වැඩසටහනින් ඔහුගේ ගීත කීපයක් ඉදිරිපත් කළා. ඔහු ලියපු මහා ප්‍රාචීන පඬිවරයෙක් හැටියට ඔහු ලියපු ගීත අතර ඔබ අහලා තියෙන ජගන් මෝහිනී මధుර භාෂිනී චාරු දේහිනී කමල වාසිනී කියන සරස්වති ගීතය අහපු ඔබට හිතෙනවා ඇති වැහි කුමරිය වගේ ළමා ගීතයක් ඔහු ලිව්වේ කොහොමද කියලා. සඳරුවන් යන නමින් ඔහු ළමා ගීත සාහිත්‍යයට එකතු කළ ගීත රාශියක් තියෙනවා. මේ අතුරින් එකක් තමයි අද ඔබට අපි තෝරගත්තේ. ශ්‍රී චන්ද්‍රත්න මානව සිංහ ගුවන්විදුලි ඇත කළ මෙහෙවර සලකලා අපි අද පෙරසටහන අවසන් කරනවා. අද තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර. විද්‍යාත්මක ආනන්දේ මුසු රසාලිප්ත ගීත එකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිප්ත ගීත එකතුව අදත් ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ಪ್ರಿಯಾಂಕನಿಗಮ್ಗೆ ಹಂಪತ್